ඊටයින් මෙතිව රජගානුවර සිට කාලුදායි නම්මා තෙර කෙනෙකුන් වහන්සේගේ ආරාධනයෙන් අඟුමඟද දෙරටින් ආකිඹුල්වත් පුරයෙන්ද යන මෙකී තුන් රටින් විසිදාසක් දෙනා වහන්සේ පිරිවරා දෙසිය සතලිස් ගව්වක් මඟ ගෙවා කිඹුල්වත් නුවරට වැඩිනියාවද සාක්‍ය රජදරුවන්ගේ මානයෙන් නොවඳුම් අයි සිටීමද ඔවුන් දැක ඔවුන්ගේ මානය මැඩ රුවන් සක්මනේ සක්මන් කොට ඒ ආචාර්ය දුටු පියාණන් සුන්දෝදන රංජුරුවන් ඇතුළු රජදරුවන්ගේ වැඳීමද පොකුරු වැසි වට නියවද රාහුල කුමාරයන්ගේ මහානවීමද නන්ද කුමාරයන්ගේ මානවීමද ජේතවන උයන පිළිගැන්මද ගණ්ඩම්බනං රුක් මුල්ලි කරන ලද යමක ප්‍රාතිහාර්යද ඒ රුවන් සක්මන්හි සිට තුම් පියවරකින් කවතිසා දෙව්ලොවට වැඩ පඬු ඇඹුල් අසුන්හි වැඩහිඳ තුම් අසක් විජම් දේශනා කළ තැන්ද මිනිසයන්ගේ ආරාධනය පිළිගෙන මුගලන් තෙරුන් වහන්සේ මහා මේරු පර්වත පත්ලට ගොස් මාමෙර පලාගෙන ශ්‍රීපාද මූලයෙන් හිස නඟා පැදකුණු කොට මිනිසුන්ගේ පවත් දැන් වූ නියාවද දේවෝරෝන නම් ප්‍රාතිහාරියද සකස්පුර දුරට වැඩිනියාවද දම්සෙනෙමිසැරියුත් මාතෙරුන් වහන්සේ ප්‍රශ්න විචාල තැන්දෙහි කරවූහ නැවතමා සමය සූත්‍ර දේශනාවද රාහුලෝවාද සූත්‍ර දේශනාවද මංගල සූත්‍ර දේශනාවද තිරෝකොඩ්ඩ සූත්‍ර දේශනාවද කදිරංගාද සූත්‍ර දේශනාවද ජම්බුකා ජීවක සූත්‍ර දේශනාවද චක්කසූත්‍ර දේශනාවද යනාදී සූත්‍ර දේශනාද ධනපාලනම් අස්තියාගේ දමනයද ආලවක දමනයද අංගුලි දමනයද බකම්බ්‍රක්්ම දමනයද සච්චක දමනයද පෝරිසාද දමනය දැයිමකී සියල්ලම හුදු සත්ෘුවනින් කරවූයේ ඉක්මිති මාරයාට බුදුන් ආයුසංස්කාරය හලනියාවද මෘදු සූකර මන්දවය පිළිගත් තැන්ද රංවන් වූ පිළි සඟල පිළිගත් තැන්ද පාන් පැන් වැළඳූ තැන්ද කුසිනාරානුවර මුල පටන් අග දක්වා පිපී සිටි සල්ගස් දෙක මැද පනවල ලද යහන්හි උතුරු දිගට හිසලා දකුණු දිගට පයලා නැගෙන ඉරට පිටලා බටහිර මූණලා නැගී නොසිටිනා සෙහියාවෙන් වැදහිව පිරිනිවන් පෑතැන්ද අනදමා තෙරුන් වහන්සේ කුසිනාරා නුවරට වැඩ සැටදාසක් මල්ල රජදරුවන්ට බුදුන් අලුයම් වේලෙහි පිරිනිවන් පෑ බැව්වදාලතන්ද එබස් ඇසූ රජදරුවන් සුරාංගනාවන් හා සමග හිසතුබූ අතින් හඬා වගුල තැන්ද රන් දෙනෙට වැඩූ තැන්ද දිව්‍ය බ්‍රහ්මයන් මනුස්සයන් පූජා කළ තැන්ද එකසිය විසිරියම් සඳුන් දරසෑයට රන්දෙන වැඩූ තැන්ද මහසුම් මාතරුන් වහන්සේ ඇතුළු ගණද දුසත් ලක්ෂයක් මාතරුන් වහන්සේ ඇතුළු සෙසුනොකී බොහෝමා සංඝයා වහන්සේ බුදුන්ගේ ශ්‍රී පාදය වැඳීමද බුදුන්ගේ ශරීරය දාගිය නියාවද සොහොන් අසුකල තැන්ද මගද රටට අධිපති වූ අජාත සත්‍රු නම් රජේ පළමු කොට බුදුන් පිරිනිවන් පෑබැව්ව සූනියාව හා යුද්ධයට සැරසී ආසත් රට රජුන්ට අවවාද කොටේ ද්‍රෝණනම් බමුණා විසින් ධාතු බෙදා දුම්මියාවද යනමෙකී සියල්ල උදු ශත්‍රුව නිම්ම කරවූයේ නැවත පන්සිය පනංජාතක දෙයිම කරවූය වෙසුසන්තර ජාතකයෙහි සඳ මහරංජුරුවන්ද පුසති දේවීන්දේ මද්‍රී දේවීන්ද ජාලිය කුමාරයන්ද කෘෂ්ණ ජිනාවන්ද ඇලියතු දන්දුම් නියාවද සප්ත සතක මාගානයද නුවරින් ඉක්ම නුවර බැලූ නියාවද ආවා වූ බමුණන් සතර දෙනාට අසුන් සතර දෙනා දුන්නියාවද සක්‍රයන්ගේ නියෝගයෙන් දේවතාවන් රෝහිත නම් මුව වෙස්මවාගෙන රථයේ දිනියාවද නැවත ආවා වූ බමුණන්ත රථය දුම්නියාවද දරු දෙදෙනා වඩාගෙන යන ගමනේ දරුවන් පලාපල දැකේ විටිගෙන ඇඟිලි ඔසවා පෑනියාවද කලගත් රොක් දුන්පට සේනමී සිටි කල එයින් මියුරු පලාපල කඩා දරුවන්ට දුන් තැන්ද චේතිය රට ශාලා වෙයි වැඩවුන් තැන්ද මද්‍රී දේවීන් මඟ තනිව සිටිනියාවද නුවර වැස්සං මද්රී දේවීන් දැක මේ කුමන අනාථ වූ ගමනෙක් දැයි කියා වැළපී තැන්ද එපවත්න සූසත දහසං චේතිය රජදරුවන් ශාලාවට යවුත් බෝධිසත්වයන් පාපිත හඳා සංසිඳී වැඳ සිට තමාගේ නුවරට වඩින්නට ආරාධන කළ නියාවක් ඒ නොයිවසන විසින්ම ශාලාව දිව්‍ය විමානයක් මින් සරසා බෝධිසත්වයන් ඉස්සෝදානවා සලු පෙරලා සලු හඳවා උතුම් රාජ භෝජනය අනුභව කරවා සන්දවසක් තමන්ගේ නුවර රඳවා මහවල් කප්පවා එලි කරවා සටදාසක් රජදරුවන් බෝධිසත්වයන් නික්මුණු වේලෙහි කඩු පළඟගෙන සැටගව්වක් පමණ මඟගෙවා ඉදිරියෙහි වංකගිරි පරුවතයට සැටගව්වක් පමණ තැන් මඟ සලකුණු කියා බෝධිසත්වයන් වැඳ වන දොරකඩ වැන්දෙකු සිටුවා රජදරුවන් තම තමන්ගේ රටට යන්ට සමුගත්තැන්ද ඒ ධාතු ගර්භයෙහි සත්‍රුව නිම්ම කරවූයේ නැවත වන දොරකඩ සිටි වැන්දව් වඩනා බෝධිසත්වයන් දැකමී ආ දඩ මස්දුන් විට තං ඉද්ද දුම්මියාවද මුචලින්ද නම් ඉල්තර වංක ගිරි පරුවතයට වැඩි තැන්ද අඹු දරුවන් සහිතව තවුස් වෙස්ගෙන පන්සල්ලි උන් තැන්ද මද්‍රී දේවීන් පලාපලගෙන ඇර වළඳවා මලු හැමද දැවතු පැන් තබා පුදන්නට මල් කඩාදී අත්පා මේ කළ තැන්ද අමිත්‍යතාපානම් බැමිණියගේ ගාටයෙන් ජූජක නම් බමුණා ජයතුරා නුවර වැද බෝධිසත්වයන් විචාල තැන්ද ඒ ඇසු නුවර වැස්සම් තව දන් ගැන්මෙහි නොවලකු දූදැයි කැටම ගුරුගෙන ලූ බැඳ වූ නියාවද දෙවියන්ගේ ආනුභාවයෙන් බමුණා උතුරු ආසලින් නික්මවංක ගිරි පර්වතයට යන මඟ දියුණියාවද වන දොරකඩ සිටි වැන්දහුගේ කීන බල්ලං බමුණා දැක සිසාරාගත් නියාවද වැන්දැව් අවුදින් බමුණා ගසින් බාගත් තැන්දෙමිහා දඩමස්කා පැන්වී නික්මුණු බමුණාට මඟ කී තැන්ද බමුණා අච්චුත නම් තපස්වීන්ගේ පන්සලට වන් තැන්ද තපස්වීන් දෙවැනි දවස් නික්මුණු බමුණාට වංකගිරියට මඟ කී තැන්ද එදවස් අතර මඟ රෑව ගොසුන් උසුලූ ගොඩෙක සතපුුණු තැන්ද රෑ මද්‍රී දේවීන පුරුස්වප්නයක් දෙක වේලෙයි බෝධි සත්වයන්ගේ පන්සලට ගොසුන් දුටු සීනය කියා හැඩූ තැන්ද එවේලෙහි බෝධිසත්වයන් ස්වප්න විමසා සතුටුව මද්‍රී දේවීන් අස්වසාය වූ තැන්ද ඒරෑ පාන්ව ගිය කලවත් පිළිවෙත් කොට බෝධිසත්වයන්ද දරු දෙදෙනාද පලාපල අනුභව කරවා දරු දෙදෙනාට අවවාද කොට බෝධිසත්වයන්ට පාවාදී වැඳ සමුගෙන පලාපල බාගන්නාද හිතිල්ලද අලමුල් කනිනා යහුලද පැසද යනමකීදයගෙන දෙවියන් යදවල් ගිය තැන්ද ඉක්මිති ජූජක නම් බමුණා පන්සලට ආතැන්ද ඒ බමුණ අනන්දක ආදර පිණිස අතින් පිරිකරගන්ට ජාලිය කුමාරයන් ගියතන්ද බමුණා උරණූ තන්ද වේලේ ජාලිය කුමාරයන් බයින් වෙවුලා බෝසත්තුගේ පිටිපස්සට වන්තන්ද වේලෙහි බමුණා බෝධිසත්වයන් ළඟට ගොස් ස්තුති කොට දරුවන් දල් නිල්ලූ තන්ද බස්ස සෝමා බෝසතානන් යාපත බමුණානෙනි දන් දෙමි දරුවන් දෙගනුවයි කීබතුන් අසා දෙබින්නම් බයින් ගොස් විලට වැද සඟ වී සිටි තැන්ද බෝධිසත්වයන් දරුවන්ගේ පියවර සලකුණෙන් ගොස් වෙල්තෙර සිට දරුවන්ට හඬ ගෑතැන්ද ඒවන ඇසූ දරුවන් ඇවිදින් පාපිට හඬා හුණු තැන්ද ඔවුන් වඩාගෙන ගොස් වටනා මිල කියා දරුවන් බමුණාට දන් දුන් තැන්ද එවේලෙහි බෝධිසත්වයන් බල බලා සිටියදී දරු දෙදෙනා බැඳගෙන නික්මුණු තැන්ද බමුණා පැකිලවුණු අවකාශයෙහි අත බැඳි බැඳුම් කඩාගෙන දිව අවුත් පියාණන් පාපිට හඬාවුණු තැන්ද නැවත බමුණා අවුදින් දරුවන් බැඳගෙන ගිය තැන්ද පලාපල සොයා ගිය මද්‍රී දේවී වෙනෙහිදී නපුරු කාරණා දැකයන ගමනෙහි පන්සලට එනු නොදී ශක්‍රයන්ගේ නියෝගයෙන් දේවතාවන් තුන් දෙනෙකුන් විසින් සිංහා ව්‍යාග්‍ර වලස් වෙස්ගෙන මං අහුරා වැදවුත් තැන්ද උන් දැක පන්සලට යානොයි උන් පලාගිය පසුරෑ සඳනැගී වේලෙහි පන්සලට යන්නේ මෙතෙක්දා කෙලනායේ රුක්පාදී වූතන තමන්ගේ දරුවන් නොදැක අද පිරුණු ශෝකයෙන් හැකුළුණා වූ සිත් නැතිව ඒ මද්‍රී දේවී බෝධිසත්වයන් සමීපයට ගොසුන් එතැන් නිද දරුවන් නොදැක දරුවෝ කොහෙද ස්වාමීනී රජ්ජුරුවන් විචාරා එබසට රංජුරුවන් බැන නොනැගෙනෙයින් ඒතුම් යම් රාත්‍රියෙහි ගලසෙල ඇවිද දරුවන් නොදැක ලේපෙරුණු ශෝකයෙන් ඇසුන් පිරුණු කඳුළුයෙන් බල්ලෙකු ගතුන් කිකිලියෙකු සේ මන්ද්‍රී දේවීන් බෝධිසත්වයන්ගේ පාපිතහුණු තැන්ද ඒ වේලෙහි සෑකයෙහි තබාගෙන මූණ පැන් මිස අතින් පිරිමැදි තැන්ද සීසන්න ලදින් නැගී සිට දරුවන් විචාරා දන් දුන් බව අසා දොහොත් මුදුනේහි තබා දන් දුන් බව පළමුව මට නොදාලේ යයිද ස්වාමීනි සතුටින් වැඳ සිටි තැන්ද සක්‍රයන් විසින් බමුණු වෙසුන්ගෙන අවුත් මද්‍රී දේවීන් දංලත් තැන්ද නැවත මද්‍රී දේවීන් බෝධිසත්වයන්ට පාවා දී ගිය තැන්ද ජෝජක බමුණා දරු දෙදෙනා ගස මුල බැඳ ගසට නැගී වැදහොත් තැන්ද දේවතාවන්ගේ ආනුභාවයෙන් බමුණාට මඟ වැරද ජයතුරා නුවරට වැද දරුවන්ගෙන ගොස් මුතුන් වූ සඳමා රංජුරුවන්ට දැක් වූ තැන්හේ ගමුණාට නොයෙක් වස්දුදී මුණු බුරංගල වූ තැන්ද නැවත සඳමා රංජුරුවන් වංකගිරි පරුවතේට ආතැන්දේ දරු දෙදෙනා නෑයන් ආමා සමාගමයෙහි පොකුරු ඇසිවට තැන්ද විශ්වන්තර රජ්ජුරුවන් ආමද්‍රී දේවීන් අද දෙනා අභිෂේක පැමිණි තැන්ද ජයතුරානුවරට වැඩි කල සත්තුවන් වැසිවට තැන්ද ඒ විශ්වන්තරාත්ම භාවයෙන් චුතවතු සිත භවනෙහි උපන්තැන්ද යනමේකී සියල්ල විෂ්තර වසයෙන් ඒ දුටු ගැමුණු මාරජහුතු සත්රුවනින්ම ඒ ධාතු ගර්භයෙහි කරවීය ඉක්බිති දසදාසං සක්වල දෙවියන් විසින් බුදුවනු පිණිස ආරාධනා කළ නියාමද ඔවුන්ගේ ආරාධනාවෙන් මව කුස පිළිසිඳගත් නියාවද මහා මායා දේවියද සුද්ධෝදන රංජුරුවන් ද ලුම්බිනී වනයෙහි බිහි වූ නියාවද අහසින් උදක දාරා දෙකක් අවුත් බෝධිසත්වයන් හාමනියන් ඒ වේලෙහි නෑවූ නියාවද එවිටම උතුරු දිගට සත් පියවරක් නගා නික්මුණු තැන්ද කාල දේවල නම් තපස්වීන්ගේ ජටායෙහි පතුසුන් දෙක පීතිනියා වැදන වෙත දමගස සෙවන ගස වට ඉක්ම නොගිය නියාවද කිරිම වුන්ගේ ප්‍රමාදය දැක ඒ සෙවන පරිංක බැඳ ධානයෙන් යුක්තව වැඩහුම් නියාවද යනමි හැම හුදු සත්‍රුවනින්ම ධාතු ගර්භයෙහි කරවීය ඉක්විති රාහුල කුමාරයන්ගේ මෑණියන් යසෝදරා දේවීන්ද රාහුල කුමාරයන්ද සතරමා නිදානයද තුන් ඉරුතුවට උචිත වූ මාලිගා තුනදේ කුන්තිස් අවුරුන්දේ උයන් කෙලි පිනිස යන ගමනෙහි ජරා රූප ව්‍යාධි රූප මృత රූප යන දේව දූතයන් තුන් දෙනා දැක වැළකී තැන්ද සතර වැනි වාරයෙහි මානරුවක් දැක පැවිදි රූපය යාපතයි සිත් උපදවා උන්ජානයට ගොස් ශ්‍රී අනුභව කොට සවස් වේලෙහි මඟුල් පොකුණෙන්නා මඟුල් සලවැඩවුන් කල්ලි විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා සරහූ තෙන්ද ඉක්මිති මධ්‍යම රාත්‍රියේ නලු අංගේ විප්‍රකාර දැක කන්තක නම් අස්වයා පිටට පැන නැගීමද මාබිනිකුමන් කළ තැන්ද දසදහසක් සක්වල දෙවියන් විසින් කළ පූජාවිඳීමද අනෝමානම් ගංගතෙරදීමානවීමද කන්තක නම් අස්වරාජයා වැලපී තැන්දේ රජගානුවර පිඩුසිඟා වැඩීමද පාණ්ඩව නම් පර්වතච්ඡායායෙහි වැඩහිඳ පිඩු වැළඳූ තැන්ද බිම්සර රංජුරුවන් ස්ථානයට අවුදින් රජයෙන් පැවරූ තැන්ද සුජාතා නම් කෙළඹිදුව විසින් දෙන ලද කිරිපිඩු අජපාලනුගරුක මුලදී පිළිගත් න්‍යාවද ඒ කිරිබත නේරංජරානම් ගම් තෙරදී වැළඳූ න්‍යාවද තලිය උඩුගම් බලා යවූ න්‍යාවද දවල් දවස් වෙනෙහි කල් යවූ න්‍යාවද සොත්තියනම් බමුණා විසින් එළවෙන ලද කුසතන පිළිගත්නියාවද ඒ සලාව ගුලනියාවද එවිට මා පොළොව පලාගෙන පැන නැගී තුදුස්රියං වජ්‍රාසනයට පැන නැගී බෝ කඳට පිටදී නැගෙන හිර බලා පරියංක බැඳ වැඩහුන් තැන්ද යන මෙතෙක්ද විස්තර වසයෙන් සත්‍රුවනින්ම කරවීය ඉක්මිතිමිදුමා තෙරුන් වහන්සේ හා කැටිවමින් තෙලා වැඩි තෙරුන් වහන්සේලාද දෙවන පැතිස්ස රංජුරුවන්ද මහමෙවුනා උයන පිළිගත් තැන්දමින් තලාගල අටසට ලෙනක්කට අරකොටවා පිළිගන්නු තැන්ද වරම් රජදරුවන් සතර දෙනා කඩුගෙන රකවල්ගෙන සිටි තැන්ද යන මේ හැම සත්‍රුවනිම්ම කරවීය ඉක්මිති දෙතිස් දිව්‍ය පුත්‍රයන් දැහිම කරවී එළිය වැට පවන්ගෙන සිටින දිව්‍ය ස්ත්‍රීන් දැහිම කරවීය ඉක්මිති අටවිසියක් සෙනවියන් දැහිම කරවීය නැවත දොත් මුදුනේ තබාගෙන සිටින දෙවියන්ද රංමල් ගෙන සිටින දෙවියන්ද රං කලස්ගෙන සිටින දෙවියන්ද රුවන් කලස්ගෙන සිටින දෙවියන්ද නටන දේවතාවන්ද බෙරගසන දේවතාවන්ද තන්තිරියාලවත්තිගෙන සිටිනා දේවතාවන්ද හිරුමඩලගෙන සිටිනා දේවතාවන්ද සඳ මඩලගෙන සිටිනා දේවතාවන්ද රම්පියුම්ගෙන සිටිනා දේවතාවන්ද රිදීපියුම්ගෙන සිටිනා දේවතාවන්ද මල් තොරණගෙන සිටිනා දේවතාවන්ද කුඩගෙන සිටිනා දේවතාවන්ද විසිතුරු මල්ලව දේවතාවන්ද පිලිස සිසාරණ දේවතාවන්ද දම්සක්ගෙන සිටිනා දේවතාවන්ද කඩුගෙන සිටිනා දේවතාවන්ද පස්ත්‍රියං උසෑති සුවඳ මල් පුරාත බුදුල් පියල්ලෙහි ඇවිලෙන පාං පාත්‍ර හිස තබාගෙන සිටිනා දේවතාවන්ද යනමිකේ සියල්ලම ඒ දුටු ගැමුණු මා රජ ධාතු ගර්භෙහි සත්‍රුවනින්ම කරවීය ඉංගිතේ ධාතු ගර්භයෙහි සතර කුණ දේවානමය සතර යගයක් කරවාය යග සතර මන්තෙහි තියබරා ගැඩිසා මහත්මනින් සතරක් තබ්බවිය නැවත ඒ ධාතු ගර්භයෙහි සතර කෝණයෙහි රං රෙදී මුතුමැණික් පබළු වී දුරු යන මෙකීරුවන් සතර ගොඩ කුදු කරවිය ඉක්මිති මේ වංගල් සතර බිත්තියෙහි විදුරුලිය කරවිය නැවත ඒ ඒ තන්නිරංලියදවල් විදුනාද සත්තුවනින්ම කරවීය නැවත නිල්මහනෙල් මල්ගෙන සිටිනානාගමානවිකාවන්ද කළුකුල් මල්ගෙන සිටිනානාගමානවිකාවන්ද යන මේ සියල්ලම දුටු ගැමුණු මහරජ උසින් පස්ත්‍රියං කොට ඝන රණින් කරවී අවශේෂ වූ පූජා විදිද සත්‍රුව නිම්ම කරවී ඒ දාකුසෙහි මේ කියන ලද පූජා භාණ්ඩ මෙතෙකයි කියා පමණ නැත්තේ යහේ කෙසේද යත් අබපාන වැසි චිත්ත ගුත්ත නම් එක්තර කෙනෙකුන් වහන්සේ ලෝවා මහා පායෙහි යටමාලේ රැස්වූ දොළොස් දාසක් දෙනා මධ්‍යයෙහි බණ වදාරණසේකුන් රත විනීත සූත්‍රය පටන්ගෙන මහා ධාතු නිදානය වර්ණනා කරනසේකුන් මේ බණ අසන්නට වුන් පරිසද්දි සමහර කෙනෙක් මේ දුටු ගැමුණු මහරජ කර වූ මේ පූජා විදිනවා දාන ලන්දෝයි සිතනසේක් පූජා විදි සමාරක් වදාලසේක වේලෙහි ගුන්තල කොටසර හව්වෙහි වසන තිස්ස නම් එක්තර කෙනෙකුන් වහන්සේ ඒ ධර්මාසනයට නුදුරු තැන වැඩහුන්සේක් ධර්ම කතිකතරුන් වහන්සේට වදාරනසේක් ඇවැත්නී තොප කියන කතාවෙන් පිරිහුණු දෑත් නැත නොහැර කියවයි වදාලසේක නැවත මෙම ලක්දිව දුටු ගැමුණු රංජුරු අන්ත දසවැනි වූ භාතිය නම් රංජුරු කෙනෙකුන් අහත්තෝ සදැ ඇත්තෝය තුනුරුවන් මේ පවන් සින්නැත්තෝ යසවස උදෑසන රුවන් මැලිදා ගැබවැඳ පුදාමුත් බත් අනුභව නොකෙරෙති ඒ භාතිය රජයෙක් සිය විසිරියම් රුවන් මැලිදා ගැබකොත් කැරල්ලේ පටන්දා ගැබවැලි කොන්ද දක්වා කටකඩින් ජවනිකා දෙකක් කරවා ලංකාදීපවාසීන්ගෙන් තමන්ගේ භාණ්ඩාගාරයට වදනා අය හරවා නුවරට එකී අතින් සතර සතර ගව්යෙහි බිම කොටවා ඉද්දවතු ආද සමන් වතු කරවා ඒ මල්වතු වල මල් සමව පිපෙන අවස්ථාවෙහි භාණ්ඩාගාරෙහි රැස්කොට තිබූ සඳුන් මෑත් කරවා තුම්මල් පියවසාවෙහි පටන්කොත් කැරල්ල දක්වා සතරගුලක් පමණ බොලැති සඳුන් කලල් ගල්වා ඊපිට මල් නටු වෙන් නටු ගාවා මල් හිදුවා ඒ එක්සිය විසිරියන් රුවන් මැලිදා ගබමෙම අක්‍රමයෙන් මල් වටුන්නක් මින් සාදා තිසාවැවින් ජල යන්ත්‍රයෙන් දියගෙන හැර කොත් කරල්ල මුදුනට දිය දදුරු දී මෙසයින් සතියක් පුදා එසේද මල් බෝ විසින් දාගැබ සතර දොරටු යෙහි පටන් කොත් කරැල්ල දක්වා සිය ගණන් දහස් ගණන් පැස් වලින් මල් නමා මෙම ක්‍රමයෙන් ඒ එකසිය විසිරියන් රුවන් මැලි දාගැබ වසා මල් ගොඩක් කොට ජලයන්ත්‍රයෙන් දිය දැදුරු දී මෙසෙයින් සතියක් පුදා ඉක්මිතේ මාපෙනති භාතිය නම් රජ භාණ්ඩාගාරයේ තිබූ මුතු සියයක් ගැල් දවා මුතු සුණුවනවා දාගැබැසුණුවම් කරවී ඉක්මිතිරුවන්මය පබලු දැලක් කරවා එකසිය විසිරි අන්දාගබ වසා සන්දිස් සන්දියෙහි ගැල් පසක් සාරං පියුම් පුදා මුතු කලඹින් සදා මේ සතියේද සතියක් පූජා කරවීයේ ඉක්බිති දාගව වට සතියක් තුවඳ වැසි වැස්සවීයේ සතියක් රසදිය වැසි වැස්සවීයේ සතියක් සිරියෙල් කලල් වැසි වැස්වීය සතියක් සඳුන් කලල් වැස්වීය එහි සඳුන් කලල් වැස්ස දාගැබ සලපතල මලු වෙහි ගොප් මස ගැලෙන පමණ ගැවසී සිටි කල්හි සන්දවසක් මහනිල් මලින් පූජා කරවීය එසයින්ම දාගැබ අංගනයෙහි ගඳ කලල් පුරා ඊපිට ජාලා පැදුරු අතුරුවා ඒ පැදුරු සිදුරෙහි මානෙල් මල් සිඳුවා මේ සැතියේ සතියක් පුද කරවීයේ ඉක්මිතියේදාගම්මලු වෙහි නැසිනී වස්වා බාණ්ඩාගාරයේ තිබූතෙල්ගෙනෑර මලු වෙයි පුරවා තුන් පාපියවස අතුරු නැතිකොට සන්දවසක් හෙළගිතෙලින් පූජා කෙළේය විසේම මීතලින් සද්දවසක් පූජා කෙලේයම සේම සතියක් තලතලින් පූජා කෙලේය අවුරුදු පතා බුද්ධ රත්නයත ධර්ම රත්නයත සංඝ රත්නයත යන තුනුරුවන්ත තුලාබාර වස්තු දුන්නේය මෙසේගේ භාතිය නම් රජයෙක් දවසක් අධිකරණයේදී නපුරු කොට බණන ලද යුක්තියක් අසාමදහත්ව විචාරන්දී ඊටාම සවස් වීය එවේලෙහි නැගී සිටි රජරුවන් මැලිදා ගැබවැලීම සඳහන් නැතිව බත් මේ නිමවන්ට එළඹහිඳ බත්නාලෝකයක් අතින් ගෙන මුකයෙහි නොතබා ළඟ සිටියවුන් අතින් අද මාගේ මුත්තෙනුවන් වහන්සේ වැන්දෙම් ද නොවැම් දෙම් දැයි විචාලේය ඒ එසේමැයි පුරාතන රජදරුවෝ බුදුරජාණන් වහන්සේට අපගේ මුත්තනුවන් වහන්සේයයි කියන්නාහ එබස් ඇසූ මිනිස්සු දේවයන් වහන්සේ අදදාගම් වහන්සේවැන්දේ නෙතැයි දැන්වූය එවේලෙහි අතිංගත් බත් පෙඩරන්තලියෙහි හෙලා නැගී සිට දකුණු ආසල් අරවා විහාරයට අවුත් නැගෙන හිරි දොරකඩින් මළුවට නැගී දාගබ වඳනේ ඇතුලේ දාකුසරාතුන් වහන්සේ බණ පිරිව පිරිවාසිසාරං ඇවිදින සබ්දයෙන් අසා කිමික්දෝ හෝයි බලනු පිණිස ඒ බාතිය නම් රජ සතර වාසල් දොර මිනිසුන් සිටුවා තෙමේදා ගැබ වට කොට ඇවිද නොදක රකවල සිටි මිනිසුන් විචාරා පිටත බන පිරුවානා සම්දයක් නැති බැවුදනේ ඇතුළු දාකුසයයි නියත කොටගෙන නැගෙන හිරි දිසාවෙහි වාසලට ආසන්නස්ථානයෙහි දාගමට මුණලා වැදහෙව ඒ රජ තමාගේ ජීවිතය පරිත්‍යාග කොට දාකුස බන පිරුවානා රඟ දැක මුත් නැගී නොසිටිමි දෘඩතරව වැදහොත්තේය මෙසේ වැදහොත්නේ රංජුරුවන්ගේ ගුණානුභාවයෙන් සක් දෙව් රංජුරුවන්ගේ ආසනය හුණු වීයේ ඉක්මිතිසක් දෙව් රජ දහසක් නුවනැසුලා මනුස්්‍ය ලෝකය බලන්නේ ඒ කාරණය දැක දෙව්ලොවින් අවුත්න් දාකුසට වැද බන පිරුවානා තෙරුන් වහන්සේට මෙසේ දැන්වීය ස්වාමීනි මේ භාතිය නම් රජධර්මිෂ්ඨය තුනුරුවන්නේ පාන එසේහෙයින් ඒ රජ ඇතුළුදා කුස බණ පිරුවානා සම්දයෙන් අසා දාකුස දැකමුත් නැගී නොසිටිමි අධිෂ්ඨාන කොටගෙන වැදගත්තේය ඉදින් ස්වාමීනි ඒ රජදා කුස නුදුටු වේවි නම් එතන් නිමමිය යන්නේය ඔහු ඇතුළට ගෙනවොත් දා කුස පෑවදාල මැනවයි කීයේ එබත් ඇසූ ඒ රාතුන් වහන්සේද රජ්ජුරුවන් කෙරෙහි කරන ලද කරුණාවෙන් දාකුස පානා පිණිස එක් කෙරකෙනෙකුන් වහන්සේට නියම කොට වදාරනසේක් භාතිය රංජුරුවන්ගෙන උන්ධාතු ගර්භයට වදවයි වදාලසේක එවේලෙහි තෙරුන් වහන්සේද මැනවැයි අවුත් වැදවුත් රංජුරුවන් අත අල්වාගෙන ඇතුළුදා කුසටගෙන ගොසුන් ඒ රංජුරුවන් සිට්නු පරින්දෙන් වන්දවා ඇතුළු දාකුස සියල්ලම සලකාගත් කල්හි පිටතලා වදාලසේක ඒ භාතිය රංජුරුවෝ රජගෙට ගොස් කල්යාමකින්දා කුස තමා දුටුරුවින් එක ලේස මාත්‍රයක් රංරූ කරවා රජකෙහි මිදුලෙහි මහත් මඩුවක් ලවා ඒ රූපං තීන් තබා නුවර වැස්සං රැස් කරවා දාකුසෙහි මාදුටුරු මෙබඳු යයි හැමදෙනාට කීයේ ඒදා කුසකල රූ සැටියට කළ විසින් යාම කරු නම් වෙයි ඒ රජ අවුරුදු පතාම ඒ රූ භාණ්ඩාගාරයෙන් ඇත් කොට මඳුෙහි තබා නුවර රැස්සන්ට දක්වයි ආදී දවස් ඒ රූ දැක් වූ කල නුවර වැස්සෝ පෑද එකී එකී කුලයකින් එකී එකී දරු කෙනෙකුන් බැගින්ගෙන ඇරමාන කර වූහ මහා සංඝයා වහන්සේ මේරු නොදක්නාසේක් බොහෝ වෙති සිතා මහා සංඝයා වහන්සේටත් කියමි සිතා විහාරයට ගොසු ලෝවාමාපායෙහි යටමාලෙහි භික්‍ෂු සංඝයා වහන්සේ රැසුම් කරවා සංඝයා වහන්සේ වැඳ සජ්ජුරුතුමු ආසනයේ හිදතුම් යම් රාත්‍රියෙහි ධාතු ගර්භයෙහි තමන්දුටු පූජා සත්කාර කියා කෙලවර කොට ගත නොහින්නා වූ ආසනයෙන් බැසපුහ ඒ පරිසන්නි වැඩමුන් භික්ෂු කෙනෙකුන් වහන්සේ රජුරු අන්ට මෙසේ වදාළසේක දේවයිනිට පිපෙරවරු බක්කාං අවුත්තුම් යම් රාත්‍රියෙහි ධාතු ගර්භය වර්ණනා කරන්නාහුත් කියා නිමවා ගන්ත නොපොසත් වූහ අනික් තවත් නොකී පූජා වර්ණනා ඇද්දැයි විචාලසේක එබස් ඇසුභාතිය රංජුරු කුමක් වදාරන සේක්ද ස්වාමීනි නුඹවන්සේට මවිසින් කියන ලන්දෙන් ඒ ධාතු ගර්භයෙහි පූජායෙන් දස භාගයෙන් භාගයක් විචරත් නොපෝනේය මම වනාහි ස්වාමීනි මා විසින් සලකන ලද්දක්මකි යෙමි ස්වාමීනි ධාතු ගර්භයෙහි අනන්ත වූ පූජා භාණ්ඩයයි කීහ මෙසේ අනන්ත වූ පූජාභාණ්ඩ සමසත රැසුන් එකි එකි යතින් අසූරියනක් අසූරියනක් පමණ ධාතු ගර්භයෙහි අතුරු නැතිව පුරන්නටත් නොපිළිවන් කල සුදුසු සුදුසු සැටියේ තබන ලද කල කියනු කිමේ දාකුස තිබේවා මහදාගබෙහි වැලිමලු වෙහි පවුරු කෙළවර දක්වා අතුරු සිදුරු නැතුව පුරන්ටත් නොපිළිවෙන එසේයයින් ඒ සියලු පූජාභාණ්ඩ ඒදා කුස කෙසේ පිහිටවීදෙහි කිය යුත්ත පුරාතනයන් විසින්ම කියන ලදමැයි නුගපිට ත්‍රිපිටක මහා සීවනම් තෙර කෙනෙකුන් වහන්සේ රජගෙයි වැඩහිඳ රංජුරුවන්ට දස බල සිංහනාද සූත්‍රය වදාරණසේක් ධාතු නිධානය කියා සූත්‍රය නිමවා වදාලසේක රජ්ජුරුවෝදතෙරුන් වහන්සේට මෙසේ දැන්වූහ ස්වාමීනිමේ ධාතු ගර්භය සමචතුරස්්‍රය එකකී දිගින් අසූ අසූරියන මෙතෙක් පූජනීය භාණ්ඩ මෙහිමයයි කවරෙක් අදහාදැයි දැන්වූහ එවේලෙහි තෙරුන් වහන්සේ දේවයිනි අපගේ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රශාලාගුවායෙහි සක්‍ර ප්‍රශ්න දේශනාව දෙසන දවස් ඒ ගුහායෙහි රැස් වූ දේව සමාගමයෙහි කොපමණ පරිසන් බැස සිටියෝදැයි තොප විසින් අසන ලද දැයි විචාලසේක එබස් ඇසූ රංජුරුවෝ ස්වාමීනි දෙදෙව්ලොව දෙවියෝ සිටියෝ යයි අසමී කීහ එවේලෙහි තෙරුන් වහන්සේ මහරජයින් අදහාගත යුතුයයි වදාලසේක එබසුන් ඇසූ රජ්ජුරුවෝ ස්වාමීනි දේවතාවන්ගේ රිද්ධියෙන් වේදයි දැන්නූහ ඉක්මිති තෙරුන් වහන්සේ මෙසේ වදාලසේක දේවයිනි එවකට දේවතාවන්ගේ දේවරින්දියෙන් වේද මේ වනාහි රුවන් මැලිදාගම කළ දුටු ගැමුණු රංජුරුවන්ගේ රිද්දිය තාතුන් වහන්සේගේ රිද්දිය දේවතාවන්ගේ රිද්දිය යනමේ තුන් රිද්දියෙන් පිහිටියේ යැයි වදාලසේක රංජරුවෝ තෙරුන් වහන්සේයේ බස්වසායාපත ස්වාමීනී ගිවිස තෙරුන් වහන්සේට ධවලංචත්‍රයෙන් පුදා විහාරයේ ලැවූහ තෙරුන් වහන්සේද තමන් වහන්සේට පිදූ ධවලංචත්‍රය රුවන් ඇලිදාගම් වහන්සේගේ කුත් කැරල්ලෙහි බැඳ සත් දවසක් දෑ සමන් මලින් පූජා කළසේක මේ දුටු ගැමුණු මහරජ ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරූ පාරමී ඇතිහෙයින් මානුභාව ඇත්තේය එසේහෙයින් මේ රජුගේ රිද්ධිය දත යුතුය සක්දෙව් රජ්ජුරුවන්ගේ නියෝගයෙන් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මේ කර්මාන්ත ආදියෙහි පටන් වඩුවා ඇඟ ආවේශවගෙන කරවන ලදහෙයින් ඔහුගේ දේව රින්දියයි කියාත් දත යුතුයේ කර්මාන්ත කරවන ඉන්දගුත්ත මහරහතන් වහන්සේ කුඩාමත් කර්මාන්ත විධාන කරනෙයින් හුදෙක් තෙරුන් වහන්සේ මතු නුවනසේක සියලු රහතුන් වහන්සේ තමන් වහන්සේම කළ කටයුත්තෙහි උත්සාහපානා පිණිස තරව මේ තුන් රින්දියෙන් කරන ලදයි දත යුතු එද මහා වංශයෙහි කියන ලදමයි ෂට් අභිඥා ප්‍රාරප්‍රාප්ත වූ මහානුභාව ඇතින්ද ගුත්තනම් මහතර කෙනෙකුන් වහන්සේ මේ දාගැබැහි කර්මාන්තය විධාන කොට නිම වූසේක ධාතු ගර්භ වර්ණනා කතා නිමි